කල්යාණ මිත්‍රයන් නිසාම ස්කන්ධ දුකේ වේ ගන්නා නෝන දුක් වෙනවා කියන ධර්මතාවය තැන්තිය යුතුයි. මේ කියන්නේ ඒ මහණෝ විසින් මේ දහම් පසේ පිළිපිටා මත්තේ සතර දහම් කෙනෙක් වැඩි උත්සාහ. දැන් මොහොකුල චේත විමුක්ති මොහොකුලෙන් තිරසපසෙන් ධර්මතා පහක් කල්යාණ මිත්‍ර බව, සිල්වත් බව, දසකත වස්තු අහන ලබන බව, වීර්ය බව, ස්කන්ධ ගන්නා බව. මේ ධර්මතා පහේ පිහිටවල මේ ධර්මතා පහ තමා සංතකේ සබාගෙන මත්තේ ධර්මතා පහක් තේනච්ච පන මේගිය වික්නෝ ඉමේසු පංච ධම්මේසු පතිත්ථායේ චත්තාරෝ ධම්මා උත්තරින් භාවිතප්ප මේ ගිය මේ වික්ෂු විසින් මේ පංච ධර්මයන්ගේ පිහිටා මත්තේ සත්‍යව ගම උත්තර භාවය තබා මතුවේ ධර්මතා පහක් වැඩි යුතුයි. මොකද? අසුභා භාවය තබා රාගස්ස පහනාය. රාගයේ දුරු කිරීම පිණිස අසුභ භාවනාව කරන්න ඕනේ. මෙත්තා භාවය තබා ව්‍යාපාදස්ස පහනාය. ව්‍යාපාදයේ දුරු කිරීම පිණිස මෛත්‍රී භාවනාව වඩන්න ඕනේ. ආනාපාන සති භාවයේ සබ්බා විතක්කු විතක්කු උපච්ඡේද උපච්ඡේදාය විතර්ක උපච්ඡේදනේ විතර්ක හිඳීම සඳහා ආනාපාන සතිය යෙදී අනිත්‍ය සංඥා භාවයතබ්බා අත්මේමානෝ සමුග්ඝහසාය අනිත්‍ය සංඥා අනිත්‍ය සංඥෝ මේගේ අනත් සංඥා සංඛාති අනත් සංඥා අත්මේමාන සමුග්ඝහත් සම්පාපුණාති දිත්තේ ධම්මා ධම්මේ නිබ්බාන ඒ පංච ධර්මයේ පිළිතලා මධ්‍ය ධර්මතා හතරක් වැඩි යුතුයි. රාගය දුරු කිරීම පිණිස අසුබ භාවනාව කළ යුතුයි. ද්වේෂය දුරු කිරීම පිණිස මෛත්‍රිය වැඩි යුතුයි. විතර්ක උපච්ඡේ පිණිස විතර්ක නැසීම පිණිස ආනාපානසාරය හිතේ හිතේ කතා කරන ගතිය. අදි කිරීම පිණිස ආනාපානසතිය වැඩි යුතුයි. අස්මිමාන මේ රූපේ මම වෙමි කියලා කෙනෙනකම වේදනාව මම වෙමි සංඥාව මම වෙමි සංකාරය මම වෙමි කියලා පෙනෙන කමත දැන් මෙහෙම ඉන්නකොට කෙනා කෙනාට මේ කය මම කියලා තේරෙන කම තියෙනව නේද? ඒකට කියනවා අස්මිමානිය දෙමි කියන හැඟීම. ඒ අස්මිමානිය දෙමි කියන හැඟීම දුරු කරන්න අනිත්‍ය සංඥාව වඩන්න. අනිත්‍ය සංඥාව වඩනකොට අනාත්ම සංඥාව පිහිට. අනාත්ම සංඥාවේ පිහිටන කෙනා දිට්ඨ ධම්ම ඒ කියන්නේ අනාත්ම සංඥාව පිහිටනකොට අස්මිමානිය සමුඝාතනය වෙන මේ මම වෙමි කියන හැඟීම මුලින්ම ගැලවිලා යනවා. මුලින්ම ගැලවිලා යනවා. එතකොට දිත්තේ ධම්මේ නිබ්බාන. දිත්තු ධමියේම නිවන් දකිනවා. අනාත්ම සංඥා පිළිපිටේනා අත්මිමානය හා මුලින්ම ගලවලා දාලා මේ ජීවිතේම නිදෙනවා. එතකොට ඔය ධර්මතා පහේ හිටියාම කල්යාණ මිත්‍ර පරිසරයේ ඉන්නකොට කලින් කලට ওই කල්යාණ මිත්‍ර ධර්මතා කල්යාණ මිත්‍ර ධර්මතාවයෙන් ওই පහ ගැන තමන්ගේ ජීවිතයට උපකාර වෙනවා. ජීවත් වෙන්න, කතා වස්තු වහන්න, ජීවත් වෙන්න, සංගීත ජීවිතය දන්නා නුවණ නුවණ තීව්‍ර වෙන්න කල්යාණ මිත්‍රයතුරෙන් සබ්බය ලැබෙනවා. තමන් ඒ ටිකෙන් ටික ටික දියුණු වෙන්න දියුණු වෙන්න පොහොසත් වෙන්න පොහොසත් වෙමින් පෞද්ගලික ජීවිතයේ එදිනෙදා කෙලස් ටික දුරු කරගන්න වියරේ. වීර්ය කරනවා. මේ ටික දෙහිලා යම් වෙලාවක රාග හිතක් ඇති වුණොත් ඒක දුරු කරගන්න අසුභය බලනවා. එතරම්දී අසුභය බලනවා කිව්වහම කෙස් රාග අරමුණක් ඇති වෙනවා කියලා කියනකොට අපිට ඉස්ත්‍යක් වේවා කුමන හෝ අරමුණක් සිහි වෙනවා පරාදීය. ඒ වෙලාවේදී ඒ රූපේ තියෙන්නේ කෙස් ලොම් නියත සම්මස්හාර ඇට ඇට නිදුල් කන කොන ආරින කියලා නේද තියෙන්නේ කියලා බැලුවට හරියන්නේ නැහැ. රාගයේ දැඩි නම් ඒකේ පිළිකුල දැනෙන්නේ නැහැ. ඒ නිසා ඒ වෙලාවේදී කරන්නේ මෙහෙම. අසුබේ වඩනවා කියලා ඔය අසුබ භාවනාව කරන කෙනාගේ ලක්ෂණයක් වෙනවා සතාදිකන් වහන්සේ අසුබ නිමිත්තක් ගත්තොත් අග්ගාල අහක බලන්නේ. අපි තුන් බල්ලෙක් ජරා කරපු අසුබි ටිකක් හෝ වමනේ ගොඩක් හෝ මනුස්සයෙක් ජරා කරපු තැනක් හෝ නැත්තම් ඒ වගේ අපරසන්න දෙයක් දැක්ක ගමන් ඒක හොඳට නිමිත්ත ගන්නවලු බලලා. අසුබ භාවනා කරන කෙනා ඇත්තකින් හොඳට නිමිත්ත ගන්නවා ඒක. රාග සිතක් සිහි වෙනකොටම Taman අර දැකපු අසුබ නිමිත්ත තියෙනවනේ. අරගෙන ඒක තමයි ආදේශ කරන්නේ මේ කයින් ගැගිරින්නේ මේ වගේ වන්නේ. මේ කයි තියෙන්නේ මෙහෙ මේ වගේ කියලා පෙන්නනවා විදක. ඒ රාග දැනෙන එකේ කෙස්ලොම් හේදක් කියලා බලන්න. බැලුවද රාගෙ තේරෙන්නේ. ඊගාවත අංගෝ ගහපු හරිය කුමු වෙච්ච තුවාලේ කොරි හැදිච්ච ශරීර දැක්කහම ඒක නිමිත් අරගෙන රාගයේ ඇති වෙන රූපේ සිහි වෙනකොට ඔය රූපේ මේ වගේ වෙන්න පුළුවන් නේද කියලා තමන් ගාව තියෙන අසුබ නිමිත්ත අරක ආවරණය කරන්නේ. අර රාග නිමිත්ත වහනවා තමන් ගාව තියෙන අසුබ නිමිත්ත. තේරෙනවනේ? හිත හැසිරෙන්න දෙන්නේ රාග නිමිත්ත. එහෙමයි අසුබ භාවනාව කරන්නේ මිසක. අපි දුම් ඔය වයස 100 ඒ අරගෙන දැකලා තියෙන කහ පාට දෙකෙන් කබ ගලක් මේ නිමිති අරගෙන මෙහෙම තිබුණාට ඔය මූණේ කහ පාටට දිවි ගඳට කබ ගලන්න පුළුවන් නේද කියලා නිකන් හිතන්නේ Taman දැකපු අසුබ නිමිත්තක් සංගල සිහි කරලා අරගෙන අර සුබයි කියලා පෙන්නන ඇලෙන රූපෙට තබන දැබුවාම දැන් අරක සුබයි කියන නිමිත්ත යට කරගෙන අසුබ නිමිත්ත තමයි පිළිගලා තියෙන්නේ තමයි ඒ රූපනා මෙතක තමන් අසුබ නිමිත්තක් සිහි කරලා ඒකට තබන්නේ නැතුව අරගෙන අසුබේ මතු කරන්න ගන්න හදන්න එපා. ඒකේ අසුබේ තේන්නේ. ඒකේ අසුබේ තේරෙනවා නම් තමන් ඇලෙන්නේ. ඒ හින්දා අද මේ අසුබ භාවනා කරන කරන්න දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ හොකට දෙන්නවා අසුබ භාවනාවට මොකද්ද සුබ නිමිත්ත කතු. සුබ නිමිත්ත කතුව. එතකොට සුබ නිමිත්තයි කියලා පෙනෙන අරමුණේ අසුබේ තේින්නේ නැහැ. අසුබේ පෙනෙනවන්න රාජ්‍ය ඇති වෙන්නේ එදලාදි කරන්නේ අසුබ භවනාව වඩන්නේ අසුබ භවනාව වඩනවා කියලා කියන්නේ දැන් මේ රාග්‍ය හැම වෙලේම තමයි මනස පැත්තෙන් සිද්ධියක් නෙමෙයි තියෙන්නේ අසුබ නිමිත්ත ඩග්ගල සිහි කළා අරගෙන සුබ නිමිත්තට ආවරණය කරනවා ඒක ඒ කියන්නේ දැනෙනවත් එක්කම ඒකට වීර්යය තියෙන්න ඕනේ තමන් හිතුලා සුදානකොට ජරාකරු තැනක් වෙන්න පුළුවන් සමහරට ගඟත් එක්කම නිමිත් වෙන්නේ වමනේ ගොඩක් වෙන්න පුළුවන් අතිති ගොඩක් වෙන්න පුළුවන් කොරි කුස්තයක් වෙන්න පුළුවන් පොන්නේ ගහක් එකක් වෙන්න පුළුවන් ඒ වගේ දැක්කහම තමන්ට අපිරිය හිතේ නිමිති තියෙනවනේ සමහරට අර සමහර කෙල ගහන වත්තම අහගෙන කෙල ගහන අපිරිය එච්චට අපිරිය ආන්නේ වගේ නිමිත්ත කග්ගල සිහි කරලා අරගෙන ඒක තියෙනවා මේ අධික රාගයෙන් නිමිත්තත් යට ගන්නවා ඒකට. ඒ මොහොතේම යට කරන මේ උපාය. මේ උපායට යට කරන්න බැරි රාගයක් නැහැ. ඒකයි අසුභ භාවනාව රාගය දුරු කරන්න තියෙන ක්‍රමය. ඒක කරන ක්‍රමය වැරදි. ඒකයි දෝෂය. එතකොට අර Taman දැකපු දැන් කෙනෙක් එකපාරටම සිහි වෙනවා සරාගී කම් පුද්ගලෙක් සිහි වෙනකොට ඒ එක්කම තමයි දැන් ඉගෙනගෙන තියෙනවනේ මේක චිත්ත උපක්ලේශයක් රාගය කියන්නේ. ශනිකෝ තමන්ට වීර්යය වුණ ඒකයි අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය. උපදවා ගැනීම දැන් වීර්යය තියෙන්න ඕනේ කියලානේ දැන් ඉගෙන ගත්තේ. එතකොට දැන් උපන් අකුසලයේ මොකද? මේ රාගය. රාගය කියනකොට නිකන් එන්නේ නැහැ උදේ. ලස්සන Taman දැකපු හෝ ඇසුරු කළ ආස්වාදයෙන් යුක්ත නිමිත්තක් තමයි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා නිමිත්තක් තමයි හිතට පෙන්වන්නේ. රාගයෙන්ම උපද්දපු කෙනෙක් කැමති කෙනෙක්ව පෙන්වන්නේ. එයා එයා ගැන තමයි හිත හසිරෙන්න හදන්නේ මේ. ඒ වෙලාවේදී උපන් අකුසලේ දුරු කරන්නේ මොකෙන්ද? නෝපන් කුසලේ උපද්දවා ගන්න. කුසලයේ මොකද්ද මේ වෙලාවේදී අසුබ නිමිත්ත අසුබ බව සිහි කරනකම කග්ගාලා අර අසුචිතක හෝ මලමිණියක හෝ දැක්කහම පිළිකුල් කියලා හිතෙන නිමිති තමන්ගේ ජීවිතේ හැම වෙච්ච තැන් දිර ඕන තරම් ඒව සිහි කළා මේ කයට ආදේශ කරනවා මේ කය මේ වගේ ස්වභාවයක වෙනවා. අර නිමිත්ත තුලයි අසුබ නිමිත්ත තුලයි හිත හසුරන මේ වගේ පගෝ ගහන තත්ත්වයකටපත් වෙනව නේද මේ කය කියලා අර කය निराවරණය කරගෙන ඉන්නේ නෑ ඒ කයට මේ අසුබ නිමිත්ත තබල අසුබ නිමිත්ත උඩයි ඇදෙන්නේ ආන් එහෙමයි අසුබ භාවනාව කරන්නේ ඒකයි රාගය දුරු කිරීම පිණිස අසුබ භාවනාව වඩන්න ඕනේ අසුභ භවනා කරන කෙනාගේ ප්‍රධාන ලක්ෂණය තමයි අසුභ නිමිත්තක් දැක්කහම හරියට අමෘතයක් වෙනවා වගේ දෙත නිමිත්ත ගන්න කියන්නේ. දැන් අර අතන කලාදාස ගියා එතන අර ගාවුස් දරා කළා කෑමක් දාලා පොෝ ගහලා නන්දියනවා. එතකොට ආහාරයක ස්වභාවය අධ්‍යාපන දකින්න ඕනේ නැහැ. පිළිකුල දරෙන්න හොඳට. එතකොට ඒබඳු නිමිත්තක් ගත්තහම අර රාග අදහසක් ඇති වෙන එක සිද්ධයි. අපි හැම වෙලාවෙම කුසලයේ උපදවගන්න සමාදයි නම් තමයි අපි මේක හැදෙන්නේ. අපි උපාය දන්නේ නැත්තම් තමයි හරිද? ඊට පස්සේ ද්වේෂය අකමැත්ත අමනාපය දුරු වීම පිණිස මෛත්‍රී සිත වඩන. එතෙන්දී සියලු සත්‍ය නිදුක්කත්වා නිරෝගීත්වා සුවපත්ත්වා දුක නිදිත්වා කියලා කරන සමත සමතහන කරන විදිහට නෙවෙයි. දැන් අකමැත්ත දුරු කිරීම පිණිසයි මෛත්‍රිය. අකමැත්ත තියෙන්නේ දැන් පුද්ගලයෙක් එක්ක පුද්ගලයක් එක්ක කෙනෙක් එක්ක ඒ වෙලාවට තියෙන්නේ. අපි ගියමු අහවල් මනුස්සයා මට මෙහෙම කිව්වනේ කියලා තමයි සමහිත භාවනා කර කර ඉන්නකොට සිහි වෙන්නේ. නැත්නම් තමන්ට කරපු අසාධාරණය. තමන්ට කරපු ලැජ්ජාව. තමන්ගේ ඥාතියෙකුට දසාගත වස්තුන්ගෙන් එකක්. මගේ ප්‍රියයට අනර්ථයක් කළා මගේ අප්‍රියයට අර්ථයක් කරනවා මට අනර්ථයක් කළා මට අනර්ථයක් කරනවා මට අනර්ථයක් කරයි. මගේ ප්‍රිය ප්‍රිය පුද්ගලයාට අනර්ථයක් කළා මගේ නෑදෑයන්ට අනර්ථයක් කළා මගේ නෑදෑයන්ට අනර්ථයක් කරමින් ඉන්නවා මගේ නෑදෑයන්ට අනර්ථයක් කරයි. මගේ අප්‍රිය පුද්ගලයාට අර්ථයක් කළා මගේ අප්‍රිය පුද්ගලයාට අර්ථයක් කරනවා මගේ අප්‍රිය පුද්ගලයාට අනර්ථයක් කරයි කියලා මේවට නව අදාත වස්තු කියලා. තරහ ඇති කරගත වස්තු තැන්. ඒ වගේ තැනකදී මෙච්චිත වඩනවා කියලා කියන්නේ සියලු සත්‍යන දුක්ඛ නිරෝධ සත්‍ය කියලා එහෙම හිතුවට හරියන්නේ නැහැ. ඒ වගේ වෙලාවේදී පුද්ගලයේ ගැන අමනාපයක් එනකොට ඒක දුරු කරන්නේ වෙනස් විදිහකට උපාය දෙනවා. කොහොමද? අපි කියමු කවුරු හරි කෙනෙක් තමන්ට කරපු අලාභයක් මත මතක් වෙලා තමන්ට කරපු නින්දාවක් නිසා අලඩක් මතක් වෙලා එයා ගැන යම්කිසි අමනාප ගතියක් ඇති වුණා කියලා හිතන මේ වෙලාවේදී බලනවා මේ <clears throat> අවඩක් කරපු කෙනාගේ ජීවිතෙන් තමන්ට වෙච්ච එකම වැඩක් හරි තියෙනවා කියලා යහපතක් කරා. අනේ එයා මට මෙච්චර දෙයක් කළත් මෙන්න මේ යහපත කළා කියනවා කියලා යහපත සිද්ධ. ඒක තමයි එයාගේ මෛත්‍රී සිද්ධ. ඒක දස්සමයක්වත් ඉතින්නේ අරමනාප. අතපුරුෂයාගේ ස්වභාවය තමයි කොච්චර හොඳ දෙයක් කෙරුවත් එකම එක අයහපතක් ඇති අර හොඳ ඔක්කොම යට කළා එකම අයහපත පුන පුනා පුන පුනා පුන පුනා හිත හිතා හිත හිතා ඉන්න තරමට. සත්පුරුෂයාට මුළු ජීවිතේම යා අසපුරුෂකම් තිබුත් එකම එක හොඳ දෙයක් යාට කළා තිබුණා නම් ඇති ඒ හොඳ දේම විතරක් සිහි කරනවා මුළු ජීවිතේම මට මෙහෙම කරුවොත් යා මේ දේ මට කළානේ මේ දේ කළානේ කියලා හිතනකොට මේ යහපත කළානේ කියලා හිතනකොට අර එයා ගැන තියෙන අමනාපය අතහැරෙනවා එහෙම හෝ බලන්න එහෙම නැති වුණොත් අනේ සතරේදී අම්මා තාත්තා සහෝදර නෝනු කෙනෙක් නැහැ කියලා කියනවා අද මට අනාත්මය පිණිස කටයුතු කළාට මට පෙර ජීවිතයේ උඩුක් කීපයගෙන බොහොම ආදී දුරුදුමු අම්ම වෙන්නේ නැති. මාව පෝෂණය කළ තාත්තා වෙන්නේ නැති නේද කියලා හිතනවා. එහෙම නැතිනම් සසරේ ඉන්නකොට මගේ අතින් කොච්චර ඔය වගේ දේවල් වෙලා ඇද්ද අඩුපාඩු වෙලා ඇද්ද. එහෙම වෙච්ච අඩුපාඩුවට කෙනෙක් මම එක්ක අඝාත දැදගෙන අලිගන්න හදනවා නම් ඒක නොසුදුසුයි. ඒ වගේ කෙනෙක් අතින් සසර එන්නකොට ඕන තරම් අඩුපාඩු වෙන්න පුළුවන් කියලා හිතනවා. එහෙම නැතිනම් මේ විදිහට ඒ පුද්ගලයාට උනත් එහෙම කියන්න එහෙම කරන්න හිතෙන්න ඇති වෙන්න ඇති මගේ දෙත කර්මෙතනේ. මමත් අකුසල කර්ම කළා තිබුණු හින්දා වෙන්නේ නැතිනේ. සසර ඉන්න මගේමනේ දෝෂේ. මම සසර හිතපු හින්දා මේ මොකද එහෙම කරන්න පුළුවන් නේද? තමන්ගේ පැත්තට වර්ධනය වෙනවා. ඒ වගේ කළ කුසලයක් හෝ සිහි කළා. ව්‍යාකර සමග දෙයක් හෝ සිහි කළා. සතර ඥාතිත්වය හෝ සිහි කළා. නැතිනම් තමන්ව සිහි කළා තමන්ගෙන් ඔබගේ දෙයක් වුත් කෙනෙක් ඒකට වෛර බඳ ගන්නවා තමන් කැමති නෑ වගේ එක්කෙනෙක්ගේ වර්ගයට වෛර බඳ ගන්න සුදුසු නැති බව. සතර ඥාතිත්වය හෝ සිහි කළා. මොකට තමන්ගේ කර්ම දෝෂය හෝ කියලා මෙනෙහි කරනවා හිතනකොට අර පුද්ගලයා එක තියෙන පටිඝිතාවය. මේ වෙලාවේදී මෛත්‍රී අමනාපය දුරු කිරීම පිණිස මෙත්සිත වඩන්නේ ඔහොම. තේරෙනවනේ? ඒ විදිහට. ඊට පස්සේ හිතේ හිතේ කතා කරන විතර්ක ගතිය අඩු වෙන්න ආනාපාන සතිය. යම්සේ දූවිලි තියෙන විමකට එක චූටි යහි පොඩක් දිය හැටි වහා දූවිලි අතුදහක් කරනවා වගේ මේ ආනාපාන සතිය වහා විතරක සංසිඳවනවා කියලා තමයි තථාගතයන් වහන්සේ කියන්නේ. ඉතින් ඒකෙදී තොල් දෙක ගාව හෝ නාසිකාග්‍රය ළඟ හිත තබා ගන්නවා. හිත තබාගෙන සිහි ඇතුවම ආස්වාස කරනවා සිහි ඇතුවම ප්‍රස්වාස කරනවා සත්‍ය නිමිත්තේ දැනුම් කඩිතවම ඉන්නවා ආස්වාසයට යන්නෙත් නැහැ ප්‍රස්වාසයට යන්නෙත් නැතුව අස්වාස ප්‍රස්වාස වෙන බව දන්නෝ සති නිමිත්තෙනුයි. එතකොට තමන්ට සති නිමිත්තයි අස්වාස ප්‍රස්වාසය ගැන දැනුමක් විතර තියෙන්නේ වෙන දැනුමක් පිට යන්නේ. පෙරලා හරි හිත අහකට ගියොත් ආපහුම තත්කල සති නිමිත්තට ගන්න. ඊට පස්සේ අනිත්‍ය සංඥාව වඩනකොට අනාත්ම සංඥාව කියනවා කියලා කියන්නේ අපි කියමු අපිට කෙනෙක් කියලා සිහි කරන්න පුළුවන් නම් දැන් මම මෙහෙම සිහි කරනකොටත් දැකපු පැත්තේ ඒ රූපය නිරුද්ධ වෙලා බොහෝ කල නේද කියලා බලන්න. එහි තියෙනවා කියලා බාහිර ඇති බවට සිහි කරන්නේ මනස තුලින් නේද? මනෝ ස්පර්ශය නැතිවෙනකොට නැතිවෙනව නේද කියලා මේ දෙකත් කරනවා. දැකෝ පැත්තේ නාම රූප දෙකක් අනිත්‍යයි. ඒක ඇති බවට සිහි කරන්නේ දැන් විතර කියලා සිහි කරන දේ මනස පිළිබඳ වූවා කියලා බලන්න. ඒක හොඳට දැක්ක වෙනවා මේ කියන කාරණා කියන්නේ. අපි දුන්න දැන් අම්මා කියලා සිහි කරනකොට අම්මා කියලා සිහි කරනකොට මං දැකෝ පැත්තේ තිබුණු ඇහැ නිරුද්ධ වෙලා රූපය නිරුද්ධ වෙලා චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙලා ওই තුන් දෙනාම එකතු වෙන නම් දෙවුනේ දැන් ඇහැ නැතුව රූපේ චක්කු විඥානයෙන් නැතුව රූපේ විතරක් කියන විදියක් නැහැ ඈ තුන් දෙනාගේ එකතු වෙන නම් දෙවුනේ ඉන්නම් සංගති පස්සෝන පස්සපච්චය වේදනා වේදනා පච්චය සංඥා මේ විදුප්ති හඳුනනවා ස්පර්ශය නැතිනොට වේදනා සංඥාම නිරුද්ධ වෙන මං ඒකල රූපයක් කියලා දී කරන විදිහේ ස්කන්ධ ටිකක් එහෙ තියෙන්න බෑ මම අම්මා කියලා සිහි කරනකොටත් දැකපු දේ සම්පූර්ණ නිරුද්ධයි නේද කියලා බලනවා. බැලුවට එහෙම හිතුවට නෑ එහෙ තියෙන්නේ කියලා හිතන. හිතෙනවා. එහෙ තියෙන්නේ කියලා හිතෙන ගතිය මේ මනෝකම්පස්සේ නිසා හටගත් එකක් නේද මනෝකම්පස්සේ නැතිව නැතිව නේද කියලා බලනවා. නෑ ඒ වුණාට තියෙනවනේ කියලා හිතනකොට නෑ ඒ වුණාට තියෙනවා කියලා හිතෙන්නේ තමන්ට. කියලා එකෙක් ඒකත් අනිත් එක. නෑ ඒ වුණාට තියෙන කියලා ආයෙත් හිතනවා. නෑ වුණා කියන කියලා හිතන ඒකත් මනස පිළිබඳව එකම නිමිත්ත හතර පස් වතාවක් උඩටම අල්ලගෙන යනවා. ඒකම කියන්නේ දැන් එහෙ තියනවා කියලා පෙන්නනවා එහෙ නිරුද්ධ වෙලා තියනවා කියලා පෙන්නන්නේ මනසටයි කියලා බැලුවද නෑ එහෙ තියනවා වගේ නේද? නෑ එහෙ තියෙන කියලා තේරෙන්නේ තමයි. ඒක මම ස්පර්ශයක් මේක දන්නේ. ආපහු නෑ ඒ උනට තියනවනේ කියලා. නෑ එහෙම තේරෙන ගතියක් මනසට මේක ගත්තේ කියන්නේ. කොහොම ගත්තාම හරි ඉක්මනට උඩට වැටෙනවා. ඒක. ඊට පස්සේ එහෙම දිහා උඩට හරි ඉක්මනට ඇත්තට වහගත්තාම හැරලා තිබුණා දැන් මෙහෙම ඉද්දිම මේ මාව අල්ල ගන්න පුළුවන්. මේ මම කියන හැඟිය. අස්මිමානේ මේ මම කියනක රූප ගෙන් කළා මම කියන gati හිතට අල්ලගත්තා. මේ මම කියන හැඟීම මොන ස්පර්ශයෙන් හටගත් එකද කියලා කියනවා මේ විතර බලන්න. ඔන්න ඒ පැත්තෙන් යන්න පුළුවන් මේ අනිත්‍ය සංඥාව වඩ වඩා වඩ වඩා වඩ වඩා උඩට. අන්න එතකොට තමයි මේ ශරීරයේ සම්පූර්ණ මම කියන දැකීම අත්හැරෙන්නේ. ස්පර්ශ ආයතන හය පැත්තේ නෝන දැකපුදී පෙර නොතිබීම හතරින් ඉතුරු නැතුව නිරුද්ධ අපි මුලදී කතා කළානේ සැබෑ නැහැ ඇත්තනේ මතකද ඔය ධම්මසංගණිය වටින්නේ ඔන්නෝතේ ඇහැ අහුත්වා සම්භූතං මුක්තන භවිතති කරන තුරු මාට නිකුත් නැතුව නැති වෙනවා. රූපේ කරන තුරු මාට නිකුත් නැතුව නැති වෙනවා කිච්ච ඔබ උගන්වන්නේ ඇයි? ආ මේ ප්‍රශ්න කැඩියට ඒකාන්තේ නිවන පිණිස පවතුන පණිවිඩය. එහෙනම් දෙනුම ඇහැ දැකපු රූපේ ඉතුරු නැතුම නිරුද්ධ වෙලා. එහෙනම් ඇති බවට සිහි වෙන්නේ මනෝ සම්පස්තයෙන් කියලා අඳුනගන්නේ මේ ඇති බවට සිහි වෙන එක මනෝසම්පස්සයක් කියන එක ගන්න මොකක් නිසාද? දැන් දැක්කු දෙය නිරුද්ධ වෙනවා. ඒදී ඇති බවට සිහි වෙන එක අනිත්‍යයි. නෑ වුණාට තියනවා කියලා තේරුණොත් ඒද? තියනවා කියලා තේරෙන ගැටි මෙහෙම වෙන්න ඕනේ. මොකද එයාට කියන හයියගෙන මොකද මේ ඇහැයි උපද විරුද්ධ වෙච්ච එකක් කරනතු වීම හටගෙන විරුද්ධ වෙනවා. රූපේ කරනතු වීම හටගෙන විරුද්ධ වෙනවා කියන නුවණ. ඒ නුවණම විතරයි මෙයාට නෑ මේක මනස පිළිබඳ වූවක්මයි කියන්නේ තියෙන තහවුරු කරගෙන තියෙන සාස්ත්‍රය. අර ධර්මේ කාම පේන්නේ නමුත් එළදහමෙන් අර්ථ සහිතව ඉගෙනුව ඇහි ඇහි හඳුන්වන්නේ කෙනෙන කෘත්‍යයෙන්. ගැනීම හඳුන්වන්නේ ඇහි කෘත්‍යයෙන්. දෙක ක්‍රියාවෙන් පස්සේ නිරුද්ධ වෙනම් දෙක තියෙන එකක් නෙමෙයි කියන්නේ. ඒකයි යාත ඒ ඉගෙනගත ධර්මය එයාට තියෙන ශක්තිය මේ අන්තිම නවන. එතකොට මේ ස්පර්ශ නිසා හටගත්ත දේ ස්පර්ශ නැතිව නැති වෙනවා කියලා බලන්න. මෙහෙම අනිත්‍ය බලන්න. හැබැයි මේ තුලින්ද ගෙන්නේ සමතේක බුද්ධියක් නේ. මේ අපේ මනසේ පිළිවෙල පැත්ත ගෙන්නේ උපදින උපදින බාහිරයේ සිහි කරගෙන උපදින උපදින විතරකේ හඳුනගෙන අනිත්‍ය බලන්න පුළුවන්. ඒක කොච්චර දක්ෂවද කිව්වහම ඊට පස්සේ මේ මම කියලා හිතෙන ගතියද තමන් කියලා සිහි වෙන එකද මනෝ ස්පර්ශින්තා පහළ වෙන සංඥා මාත්‍රයක් කියලා හඳුනගෙන ඒකේ තයිත් බලන්න ඕනේ. මේ විදිහට කොහොම කොහොම කොහොම කොහොම බලනකොට මේ කය මම කියන ගතිය ටික ටික ටික ටික නිදෙන්නේ. කොහොම භවනා කරන්න කරනකොට කල්යාණ මිත්‍රයා කියන නායක මෙහි අවවාදම් කරනවා ළඟින් ඉස්සද්ද වීඩියෝ බලන්න මෙහෙමයි ජීවිතය ඇති කරගන්නේ ඒක වටිනාකම උදාර දසකතා වස්තු එතකොට සිල්වත් වීම පිළිබඳ පණිවිඩ පිට ලැබෙනවා. එතකොට මේ ධර්මතා පහ තමයි දියුණු වෙන්නේ ඔය එක වඩන්න වඩන්න වඩන්න වඩන්න එලෙස අඩු වෙනවා ඒකේ. ප්‍රතිකෙන්ම කරන්නේ සමතේක කෘත්‍යය. එළඹ සිටින අන්තිම ස්කන්ධයන්ගේ උදේ වේදනා අනුව චතුරාර්ය ස්කන්ධ ටික උදේ උදේ කියලා කියේ දුකේ උදේ කනබුන ආහාරයෙන් හැදුණු රූපේ ඇත්ත ඇති නොදන්නා කම නිසා සංහාව ඇති වෙන විදිහට හිතින් ජීවින් කිරින් කළා නේද මේ දුක හදාගත්තේ ඔය ආහාරයෙන් හැදෙන රූපේ ඇත්ත ඇති ඇති දැකලා සංහාව ඇති වෙන විදිහට හිතින් ජීවින් කිරින් නොකලේ නම් ඔය රූපේ කැඩෙන දින දවසට දුක වෙන විදිහේ ගතියක් ඉතුරු වෙන්නේ නැහැ නේද කියලා බලන්න ওই නුවණ එන්නෙන්න මොහු කරනවා. එදාට කොහොම උදේදේ බලන්න බලන්න එයාට තේරෙන්නේ අනාත්ම රූපේකට අවිද්‍යාව විත්තු සංහව ඇතිගෙන විදිහට හිතලයි මේක හදාගත්තේ කියන උත්තරේ එනවා. තියෙනවා ඉතින්. එක සමාධිය වෙනකොට පේනවා අර්ථය. ඒ ටික සංතකේ තියාගෙන තමයි රාගය දුරු කරන්න අසුභ භාවනාව අසුභ භාවනාව කියන කොටත් අනාර උපාය ගන්න ඕනේ. එහෙම නැත්නම් රාග නිමිත්ත කෙස්ලොම් නියදත් සම්මස් කියලා බලන්න තමයි ඒකත් කමන්නේ වගේ දැනගෙන තමයි තේරෙන්නේ. මොකද රාගය කියන එකේ gati ඒක. ස්වභාවය. ඒක ආධාරණය කියන්නේ නම් ලක්ෂණේ මම කියන්නේ. තරහව ගත්තාම සීල සත්‍ය නිදුක්ඛ නිරෝධ සෝපත්‍ය වාසි වට හරියන්නේ පුද්ගලෙක් කෙනෙක් කරන දෙයක් නම් ගැටෙන ක්‍රමය ඒකම ඉලක්ක කරගෙන ඒ ගැටීම ඒ යමනාපි දුරු වෙන්න මෙනෙහි කරනවා. ඊට පස්සේ විතරණ හඳුන්වන ආනාපාන සතිය වඩන්න අස්මිමාන දිරෙන්න අනිත් සංඥාව වඩන්න. බාහිර ස්පර්ශ ආයතන හතගෙන නිරුද්ධයි කියලා බලද්ද ඉහි ඇති බවට සිහි වෙන්නේ මනෝ සම්පස්සය සිද්ධ අනුකූලයි. නෑ ඒ වුණාට තියෙන්නේ මනසනේ කියලා තේරුම් නෑ ඒ වුණාට ඒ තියෙන්නේ කියලා තේරෙන තේරෙන්නේ තමන්ට. ඒකද මනෝසම්පස්ස. ස්පර්ශයෙන් තියෙනවද නැති වෙනවා කියලා මේ වගේ ඉපද නිරුද්ධ වූ සිත් විදර්ශනා කරනවා හිත හතක් යනවා. මන්දඥානය වගේ ඥානයක් විස්තර කරනකොට තමයි මම අටුවාකගේ දැක්කේ මට මතක විදිහට. විද්‍යාඥානේ බංගඥානේ වගේ කෙනෙක් ඒ භංග ඥානයේ මේ සිත්ේ භංගය දකිනවා ඊගාසිත. ඊගා සිත්ේ භංගය දකිනවා ඊගාසිත. මේ වගේ මේ කොහොම පිට ගණනක් සතක පතක පතක පන්නගෙන යන භංගය දකිනවා කියන දෙවිදින දකිනවා. අනිත්‍ය බලය. එහෙම කරනකොට තමයි අතුල්කින් අතුල්කින් අතුල්කින් අනිත්‍ය සංඥාව වැඩෙන්නේ. දැන්නාම මෙහෙම ඉන්නකොට මේ මම කියලා සී කරන්න පුළුවන් කම දහු වෙනවා Tamanට. මේකද මනෝ සංපස්සේ සිද්ධ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම තමන්ව වෙනම අල්ලගන්න. මේ කයට අයිති නැතුව දක්ත වුණාම හිතට අල්ලගන්න පුළුවන් මම කියන හැඟීම තනි කරලා. මම කියන හැඟීම සිිතේ තියෙන විතරකය. එතකොට මම කියන හැඟීම කයට බැහැලෙන්නේ නැහැ. එතනට ගත්තා. බොහොම ඡන්දේන කොට අන්තිම මොහොතේ මේ මම කියන හැඟීම එහෙම නතර කරනවා. එතකොට ඕනම එතනින් තමයි අපි දැන් භාවනා කරන කොහොමදොටම දෙකම කියන්නේ ඉස්සක්ක කෙලවෙන්නේ නැති ඉන්න පුළුවන් මේක තුනේ මොන කියන හැඟීම අල්ලගත්තාම මෙයා හොඳට තේරෙනවා මෙයා මගේ කකුල කියලා නැමෙන හැටි එතනින්ම අල්ලගන්නකොට ආතර බයයි ඒ තරම් එන්න පුළුවන් දත්තර මොන ඔය මත්තමට තමයි අන්ත සංඥාව වඩා අනිත් සංඥාව වඩන්න පුළුවන් එක එක එක එක එක ආකාර තියෙනවා. ඒ හැම තැනකටම තමන්ට අනිත්‍ය සංඥාවට අයිය තමයි මොකද්ද? ඇහැ අනිත්‍ය, රූපය අනිත්‍ය. රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය අනිත්‍ය බව. ඇහෙන් ඇහැයි රූපයයි දෙක ඒ ස්පර්ශ මුඛ වේදනාව, ඒ රූප සංඥාව, ඒ රූප සංකේතනාව ඒ දැනගත්ත හිත අනිත්‍යයි කියලා දැකපු කමයි එයාට අනිත්‍ය වෙන ධර්මයක් කියලා දන්නා කමයි මේ අනිත්‍ය සංඥාව වඩන්න කියන දැන් දැකපු දේ අනිත්‍යයි නම් ඇති බව තේරෙන්නේ මනෝමය කියන කීදෙම තියෙනවා ඒ මනෝසම්පතෙන් හටගත්ත විතරකේ මනෝසම්පත නැති වෙන්නේ නැති ඒක හොඳට මතක තබා ගන්න ඕනේ එනේ මේ මේ විතරකේ අනිත්‍ය බලනවා කියලා මේ කරන දේ සමතයක් හැම එකකම නෙමෙයි මේ අනිත්‍ය භාවනාව කරන වෙලාවදී විතරයි. ඊගාවට කුසල ධර්මයන් උපදින වෙලාවෙදී මොහොනින් ධර්මයක් මෙනෙහි කරන වෙලාවෙදී ඒ හිතතන චේ හිතතන චේ කිය කියන්නේ හැම හැම මනසක්ම හැම විතරකයක්ම වාරණය කරන්නේ. අකුසල විතරකයක් විතරයි. අස්මිමානීය කියන්නේ විතරයි. මේක දැක්කේ ඕනේ ඒක කෙරෙන සමතයකින් සමත වෙන්න අස්මිමානයේ ගෙවන්න මේ විදිහට අනිත්‍ය සංඥාව වඩනවා ආයත් නතර කරනවා. නතර කළා ස්කන්ධෙන් ඉදී වෙනවා. හිතාමතාව තමයි තියෙන්නේ මොවුනත් අපි කියමුකෝ මෞමල දුක මත විඳින්න දෙන්නේ කොහොමද? තමන්ම තමන්ට පරිශ්‍රණය කරගන්න. ලෝකය තමන්ගේ අම්මා මැරිලා කෑගහා අඬනවා නම් විලාප දෙනවා නම් එයා අම්මා මැරිලා අඬන දුක එයාට හැදෙන්නේ කොහොමද? තමන්ට බලන්න බැන තව කෙනෙක්ගෙන් බලන්න. එයාගේ ඉදිරි පිටට ආපු රූපයක් දිනනවා නම් කන බොන ආහාරයෙන් හැදෙන කැපියෙන් මේක සම්මත. ඒ රූපය ඉදිරි පිටට එනකොට ඒ රූපය ඇත්ත නොදන්නා කම නිසා ඒ රූපයේ හිතෙන් සිහි කරගෙන සංහාව ඇති වෙන විදිහට මේ මගේ අම්මා නේද අම්මා මේවා මේවයි කියලා යා ඉතින් කින් කින් කළා ඒ ටික මේ දෙන දෙයට අයිති කියලා ඒ අවිද්‍යා කර්ම සංහාවේ කෙලෙස් ටික පෙනුණු රූපෙට ගැට ගහගෙන අයිති කියලා වහල්ලා උපාදාන කරගෙන හිතපු එකේ දෝෂිත නේද එයාට ඒ රූපේ දිගෙන දවසට අමමරණ දුක ආවේ කියලා හොඳට තේරෙනවා. ඒක රූපයේ වෙනම සිද්ධියක්, මනසේ කෙලස් ටික වෙනම එකක්. ඒ දෙක මේකට බහලා නේද යා මවමල දුක විඳින්නේ. කියලා ගන්න. ඇස් දෙකේ ඉදිරි පිටට ආපු රූපේ ඇත්ත ඇති ඇති පෙන්නලා ඒ රූපේ කෙනෙක් පුද්ගලයෙක් කියලා සිහි කරගෙන හිත හසුරුවේ නැත්තම් හසුරවල මේකට ගැට ගැහියේ නැත්තම් ඒ රූපේ දැකන දවසට එයාට මවමලු දුක එන්නේ නැහැ නේද? ඒකද දෙන්නේ මෙතෙන්ටත් මවමලු දුක ඇවිල්ලා කියන්නේ එහෙම නේද? කොහොමද පියාමල දුක කෙනෙකුට එන්නේ? එනවනම් එන ක්‍රමයක් තියෙන්නද? පියාමල දුක හැදුනේ කොහොමද කියලා බලන්න. දැන් රූපේ පෙන්වනවා. කන බොන බත් පාන් කවුරුන් නැත අනාත්මයි. ඒ නිසා හැදෙන රූපේ. කෙස්ලොම් නියත ධම්මස්හාරේ කකොත් අත්කෙතුල ආත්මයේ දේවල් නෙමෙයි. එබඳු රූපයක සතහනක් තමයි ඇස් ඉදිරියට පිට ආවනම් ආවේ එනවනම් එන්නේ මිසක වෙන එකක් ආය පුද්ගල රූපයක් එන්න බෑ. ඒ රූපයත් නොදන්නාකම නිසා ඇස් ඉදිරියට එන රූපේ සිහි කරගෙන මේ මගේ අපච්චි අපච්චි මට කන්ද දුන්නා බොඳ දුන්නා මෙහෙම රස්සාවක් කළා කියලා අන්නහව ආදරේ සෙනෙහස කියන එක ඇති වෙනකන් Taman හිතනවා. අවිද්‍යාව, තණ්හා, කර්ම කියන gati ටික මනසේ පෝෂණය කළා මේ ටික ඔක්කොම අයිති රූපෙට මේ පෙනුණු දේ ගැන තමන් හිතන්නේ සිත්යේ පෙනෙන දෙයටයි කියන දෙක යා කරපු මෝඩකමටයි මේ දුක කියලා කියන්නේ. ඇයි? එහෙම තමන් හිතාගෙන හිටියට අර රූපය අනාත්ම නිසා රූපේ කැඩෙනවා. කැඩෙන රූපේ කැඩෙනවා. බිඳෙන රූපේ බිඳෙනවා. පළු දෙන රූපේ පළු දෙනවා. එදාට පියාමල දුක, පියා ලෙඩ වෙච්ච දුක, පියාට අසාධාරණය කරපු දුක, පියාගේ අතපය ගැලිච්ච දුක, පියාට විඳින්න දෙනවා. කියලා හොඳට බලන ඒ තමයි චතුරාර්ය බලනවා කියන්නේ හොඳට ගන්න. එයා ওই රූපේ ඇත්ත ඇති හැටි දැකලා මනස තුල මේ වැරද්ද හැදුවේ නැත්නම් වැරද්දක් කළා ඒක මේ රූපෙට ගැට ගැහිලා නැත්නම් ওই රූපේ කරන දුන්න දවසට කෙනෙක් මල දුක විඳින්න වෙන්නේ එයාට ඇත්ත දෙන්නේ කැඩෙන දේ කැඩුනා විදින දේ විදින. එන එන උතොල ලොකු ගැම්මක් වෙනවා දැන් අද ඇත්තටම අපිට ඕගොල්ලන්ට තේරෙන්නේ තාත්තා ඉන්න තැනක තාත්තා නැහැ කියලා බලන් උගන්වනවා වගේ නේ තේරෙන්නේ තාම ඔයගලන්ට. තේරෙනවද? අම්මා ඉන්න තැනක තාම ඔයගලන් කියන්නේ බාහිර අම්මා ඉන්නෝ තාත්තා ඉන්නෝ. එතන අම්මා නැහැ කියලා බලන්න කියනවා. තාත්තා නැහැ කියලා බලන්න කියනවා වගේ තැනකින් තමයි ඔයගලන්ට තේරෙන්නේ. නමුත් මේ ධර්මයේ දකිද්දී යෝක හාත්පස වෙනවා. අනාත්ම තැනක අම්මා කියලා ගත්ත එක වැරදි කියන එකයි තේරෙන්නේ. අනාත්ම තැනක තාත්ත කියලා ගත් එක වැරදි කියන එකයි පෙන්වන්නේ කියන එකට නුවණක් වෙනවා. තේරුණා කියන්නේ ඒ කියන්නේ අද තාම හිතෙන්නේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා අම්මා ඉන්න තැනක අම්මා නැහැ කියලා බලන්න උගන්වනවා වගේ. ඒ හින්දා ලොකුට දැනෙන්නේ නැහැ ඔයගොල්ලෝ. ඒ මනස මොහොකලකේ ලක්ෂණ. නමුත් මේ සීලයක තිබුණා හිත වඩ වඩ මෙහෙම බලනකොට බලනකොට ওই දෙක මාරු වෙනවා. නෑ මේ දෙන්නන්නේ අනාත්මෝ දැනගම්ම කියලා ගන්න එක වැරදි නේද කියලා මේ පැත්ත හොඳට ඉස්සෙල්ලා අනාත්මය දකිමින් තමයි ඔය ඒ රූපය මෙහෙම ගත් එක වැරදි කියන එකයි ඒ රූපය මෙහෙම ගත්ත කමටයි මේ විපාකය මේ විදිහට දුක් විඳින එකේ උත්තරයක් එදාට තමයි Tamanට හයිය තියෙන සංයම නැති වෙන්නේ ඒකෙත් අකින් කල්ගෙන යන්න බෑ දැන් තාම අපිට ස්පර්ශ ආයතන හයේ ලෝකේ තියෙනවා. ඒක ඇත්තයි. ස්පර්ශ ආයතන හයේ රංගදී මුතුමැණික් නෑ අම්මා තාත්තා සත්‍ය පුද්ගලෝ නෑ කියලා පෙන්වන දර්ශනය බොරු වෙලා. ඉන්නවා තියනවා කියන එක ඇත්ත වෙලා තියෙනවා. ඕක තමයි සම්මතය කියන්නේ. අසම්මතය කියලා කියන්නේ සම්මතයෙන් ඔබට යන්න වෙනවා. ඒ පැත්තේ ශුන්‍යතාවයක් එහෙ තියෙනවා ඉන්නවා කියන ටික මනෝමය විතර. හැබැයි කිසි වෙලාවක ගන්න එපා ලෝකයේ හිතේ කියලා. මෙහෙම ගන්න පුද්ගල භාවයේ හිතේ. පුද්ගල භාවයේ සත්ව භාවයේ කෙලෙස් ටික හිතේ. පුද්ගල භාවයෙන් දුක් විඳින්න පුළුවන් ටිකක් හිතට. හැබැයි ඒකට ඒ පුද්ගලකම පවතින්නේ මේ සැබෑවටම තියෙන රූපය අතුරු කරගෙන. සැබෑවට තියෙන රූපෙට බහලයි ඔය මනෝමය ලෝකේ ජීවත් වෙන්නේ. සැබෑවටම තියෙන ලෝකේ රූපේ රූපේ ඇත්ත දැකපු දවසට මනෝමය ලෝකේ පවතින. අර මං කියේ කොහොමවක් කියන්නේ අර දික්ති හතරට සමානක චුම්බක කාන්දන් කැලි හතරක් නැති කළා කියලා ඒකේ බලයට නැද යකඩයක් තියෙනවා. එතකොට දැන් මේ අහසේ යකඩ කෑල්ල තියෙනවා. යකඩ කෑල්ල අහසේ තියෙන්නේ මේ පැත්තේ පිටියේ තියෙනවා කාන්දන් කෑල්ලක් සමානයි බලය. මේ පැත්තේ කාන්දන් කැල්ලක් තියෙනවා විද්‍ය හතරෙම කාන්දන් කැල්ල තිබුණාම සමානව එක පැත්තකටවත් යන්නත් බෑ එන්නත් බෑ. රැද්දගේ හම්බුන්ට මේ අපේ ජීවිත ජාස්තියද කියලා පෙන්වන්න දෙනවා කියන්නේ එහෙමද? රැද්දේ රාහුල හම්බුනේ දර්ගෝවේ දරන්නේ. කොතන මේ රාහුල හම්බුනේ? ඒ දෙකම ඉතින් එකකින් හම්බුනේ. මේ හම්බුරු මොකද කරන්නේ? වටාපත ඇල්ලුවල එක පැත්තේ දික්තියක. තාංගල් ගිල යකඩ වෙනවා කියලා. සම්වර්තාවේ තිබුණා. ඒ වගේ මම ඉතින් උපමාවට ගත්තේ දැන් කාන්දන් කෑල්ලේ හතරේ බලෙන් යකඩේ මැද තියෙනවා හැබැයි එක කාන්දන් කෑල්ලකටත් අයිති නෑ. කාන්දන් කෑල්ල නිසාම යකඩේ තියෙනවා. යකඩේ එක කාන්දන් කෑල්ලේ එකටවත් අයිති නෑ. මේ කාන්දන් කෑලි හතරේ අනුග්‍රහය නැති වුණොත් මේ යකඩේ පිළිගන්නත් බෑ. මේ ඒ වගේ ස්පර්ශ ආයතන 6ක නැති කළා මම අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා නංගි මල්ලි රන් රිදී මුතු මැණික් යාන වාහන වලින් හැදුණු ලෝකයක් තියෙනවා. ඔය ලෝකෙ මේ ස්පර්ශ ආයතන 6 එකකටවත් අයිති නැහැ. ආයතන 6 එකකටවත් අයිති නැහැ. මන ආයතනයට පිටපැත්තවත් කියන්න අයිතියක් නැහැ. හරිද? සංකායයෙන්වත් මනායයෙන්වත් එකකටවත් අයිති එකක් නෙමෙයි කෙලෙස් ටිකක්. මේ ටික ස්පර්ශ ආයතන 6 නිසා ස්පර්ශ ආයතන 6 බලෙන් තියෙන ස්පර්ශ ආයතන එකකටවත් අයිති යම් වෙලාවක මේ ස්පර්ශ ආයතන 6 අසමතුලිතතාවයක් ඇති වුණොත් ස්පර්ශ ආයතන 6 එකක් හරි පිළිසිඳ දැක්කොත් අවුද නැත්නම් සක්කලයට ලෝකෙවත් මේ අපි මෙච්චර ඇත්තමයි කියලා හිතාගෙන ඉන්න ලෝකය තියෙන්නේ අපි නිකන් පොඩ එකක් ගවේෂණය කරලා බලමු. ඔගොල්ලෝ හැමෝටම ඉන්නවනේ මම. අපි හැමෝම මේ මම කියනවනේ. හරි. දැන් රූප බලන්නේ කවුද? මම. ශබ්දය අහන්නේ කවුද? මම. ගඳ සුවඳ ලබන්නේ මම. රස විඳින්නේ කවුද? මම. ස්පර්ශ ලබන්නේ කවුද? මම. ධර්මාරමණයෙන් දැනගන්නේ කවුද? මම. ඔය හයම කරන මම කොහේ ඉඳලා දුක කරන්නේද? දැන් රූප බලන සිද්ධිය තුල කෙනා ඉඳලා දැන් රූප බලන්නේ මමනේ. එතකොට දැන් බලන රූපෙන් වෙනස් නේ බලන්න වෙනස් මමයි රූපේ බලන්නේ. හරිද? බලන රූපෙම තමන් තමන්ම රූපේ වෙලා නෙමෙයි දැන් රූපෙ පෙනෙන්නේ කාටද? මට. එතකොට පෙනෙන සිද්ධිය අනිකක් පෙනෙන්නේ තමන්ටනේ. එතකොට දෙකක් දැන් නේ. තමන්ට රූප පෙනෙනවා. සබ්ද අහන්නේ මම. ගඳ සුවඳ දැනෙන්නේ මම. රස විඳින්නේ මම. ස්පර්ශ ලබන්නේ මම. කයට ගැටෙන දේවල් විඳින්නේ මම. සිතෙන් ධර්මාරම්මණය දැනගන්නේ මම. ඔය ආයතන 6ට අමතරව ඔය ආයතන 6ම දැනගන්නා වූ මම ඉන්නේ කොහෙද? දැන් ආයතන 6න් ආයතන 6ම දැනගන්නවා මම. මම ඉති කොයි ආයතනද? ඇහැටද? කනටද නාසයටද දිවටද ඔය එක එක ආයතනයකට බහලන්න ගියොත් මාව එකකට බහලන්න බෑ ආයතන හයම දැනගන්නා වූ මමත් ඉන්නවා මාව ඒ ආයතන වලින් දෙන්නේ නැහැ ඔය ආයතන ටික නැත්තම් මට ඉන්නත් බෑ එතකොට හොඳට තේරෙයි ආයතන හයම දැනගන්නා වූ මම කියනකොට පත්විරියෙක් නිර්මාණය වෙලා. ඔකට හොඳ උපමාවක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ සූත්‍රේ නම මතක නැහැ. ඒ කියන්නේ යවමෙඩියක් අරගෙන පුද්ගලයෝ 6 දෙනෙක් මෝල් ගහක් අරගෙන ගහනවා මේ යවමෙඩියට. ඈ? යවගලකට. එතකොට මෝල් ගහ පාරවල් 6කින් පහර තමයි යවමෙඩිය දෙහිකින් දැලෙනවා. ඔය මදිවට හත් වෙන්නෙකුත් ගෙනල්ලා මෝල මෝල් ගහක් ගෙනල්ලා ගහනවා මෝල් ගහ හත් වෙනි පාර කන යවද්දි දෙහිමින් දැනෙන. ඒ වගේ මහන්නේ ස්පර්ශ ආයතන 6 එක දුක් විඳිනවා. ස්පර්ශ ආයතන 6 මමයි කියලා ගන්නා වූ චන්දරාගය හත් වෙනිය චන්දරාගය නිසා දෙහිමින් දුක් විඳිනවා කියනවා. ආයතන 6ම මම කියලා ගන්න කම තමයි චන්දරාගය. කෙලෙසේ. මේ තමයි හොඳටම ගුටි ගන්න පුළුවන් කෙනා. ආයතන 6 නිසා යම් අපහසුකමක් එනවා. නමුත් දෙහෙකින් ගුටි ගන්න පුළුවන් කෙනා ඉන්නේ මේ හත් දෙනියා මම. ඇහත් මගේ, කනත් මගේ, නාසයත් මගේ, දිවත් මගේ, ශරීරයත් මගේ, හිතත් මගේ. ඔන්න ඒ තණ්හාවට කොච්චර කැලී තියෙද කියලා බලන්න. ඔක්කොම ටිකම. එතකොට මෙන්න මේ හත් දෙනිය තමයි නන්දි රාජය මේ මම කියන හැඟීම් ජීවිත ආකාරය. එයා ආයතන 6 නිසාම පවතිනවා. නමුත් ආයතන 6 එකකටයි කියන්නේ. ඒ නිසයි මෙයා වයින් කරන්න පුළුවන් ආයතන ටික තිරසින් දැකලා ඔය හේතු විමුක්ති කියලා කිව්ව මෙයා යන් ටිකට. මේ <laughs> ගෙවිලා යන ටිකට. කෙනා කෙනාට මේ මම කියලා සිහි කරන්න පුළුවන් අස්මිමානය එක්ක නන්දරාගේ යෙදලා මේ කියන්නේ. ඉතින් මේක හරි අමුතු ආත්මයක් විද්‍යාවක්. හැබැයි මේ ලෝකේ යම් කිසි කෙනෙක් කායික බලයෙන් මුළු විශ්වයක්ම නැත්නම් පස්වලක්ම දිනුවටත් වඩා දිනුවා වෙනවා වෙනකොට මේ තමන් එදිනා ගන්න බැහැ. ඒකට යන්න තියෙන නොවර්ධිනව පාර තමයි මේ ක්‍රමය. ඔය ඔස්සේ ගියොත් නබෝ දවසකින් Tamanටමයි තේරෙන්නේ ඒ වටිනාකම කොච්චරද කියලා වෙන කිසිවක් ගැන හිතන්න එපා සද්ධාව තබා ගන්න ඕනේ පටිච්චසමුපාද න්‍යායය ඔයගලන්ට තියෙන එකම භාවන පතේ එකම ගමන් මත පටිච්චසමුපාද ධම්මේ දිනාන පටිච්චසමුපාද ධර්මයේ හේත දෝෂ නිසා අද හටගත්ත ටිකත් ඒක තියෙන ඇත්ත නොදන්නාකම නිසා වර්තමානයේ ඇති වෙන කෙලෙස්පත්තත් ඒකට දැනුත් පුද්ගල භාවයෙන් දුක් විඳලා මතුවටත් මේ වගේ කයක් හැදෙනවා කියන මේ සිද්ධාන්තයයි මෙතන තියෙන හදවත මූලික හරය ඔය ටික හරියට ලැබුණාම උත්තර ටික ඔක්කොම එක පෙළට එනවා ඊගාවට ඒකාන්ත මේක කට කළ හැකි කියන උත්තරේ දුන්නේ. උත්සාහය මත නෙමෙයික ප්‍රාර්ථනාව මත නෙමෙයි තියෙන්නේ. මේ ස්පර්ශ ආයතන හය ඇත්ත ඇති කියලා දකින්න උත්සාහවත් වෙන්න දෙන්න. මේ ස්පර්ශ ආයතන හය ඇත්ත පෙනෙනවා කියන්නේ වැරදිකින් නෑ කියන්නේ. වැරද්ද බහිතියොත් මේ පුද්ගල භාවයෙන් එන දුකත් මතු මේ වගේ කායත් සංඥානක වෙනවා කියන එක නොවෙනවා කියන එක ධර්මතාවය. මොකද අතීතයේ වෙච්ච සිද්ධාන්තය අපිට පේනවා ඒ වැරද්ද වර්තමානයේ ඉතුරු කළොත් අනාගතේට මේ වැරද්ද වෙනවා. අතීතයේ මේ වැරද්ද නොඋනේ නම් අද මෙහෙම නැහැ. අද නොවෙන්නේ නම් ඒක නෙවෙයි. ඒක උත්තරයක්. ඉතින් මේ නිසා මෙන්න මේ මේදී සූත්‍රය මම ගත්තේ ওই ධර්මතාව ටික පැහැදිලි කරලා භවනා කරනවා කියලා හිත වඩනවා කියලා මොන හරි දෙයක් කළා හරියන්නේ හිත වඩන කෙනෙක් සම්පතකේ තියෙන්න ඕනේ දේවල් මොනවද කියලා ඉතින් දැනගෙන තියෙන්න ඕනේ දැනගෙන මේ ධර්මතා පහ තමන් සම්පතකේ සබාගෙන මත්යේ ධර්මතා හතරක් වැඩි වෙනවා අතකෝ භගවා ඒකමත් විදුක්ඛාය වෙලාය මම උදානන දාසි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දැන ඒ වෙලාවේ මෙබඳු උදාන වාක්‍යයක් ප්‍රකාශ කළා කියලා උදා විතරකද සින් විතරකද සිත අනුව පවතිනා වූ චිත්තයාගේ මේ සිතේ මතුවේ දෙද්ද උදා විතරක සින් විතරක සිත අනුව පවතින විතරක සිතේ යම්තාක් පවතීද අවිද්‍යා තෘෂ්ණා වශයෙන් ග්‍රහන්තෝ සිච්ඡත්තේ ඒකාන්තෙන් සම්භවයකට යයි. කුඩා වූ මහත් වූ කාමාදී විතරකයන් ඇත්තා වූ අවිද්‍යා තෘෂ්ණා දෙකින් යෙවිලා ග්‍රහන්තෝ මය වූ දැටි ගන්නා වූ සිත් ඇතුව ජීවත්වනේ පුද්ගලයා මේ පරිජාතයල නැවත ශරීරයකට යනවා. සිහි ඇති වීර්යවත් දැනැත්තේ සිටේ මේ විතර්කයන් දැන ඥාන සංගරයෙන් වසාලයි නම් සිව්පත් අවබෝධ කළ ආර්ය ශ්‍රාවක තෙමේ ඒ නොපහළ වූ සිටේ මේ උත්පලාවන් මුළුසුන් කලේය නැවත පහළ නොවන්නේ බව ගමන අවසන් කලේය ඒ කියන්නේ සිහි ඇති වීර්යවත් ඇති පුද්ගලයා සිතේ උපදින මේ විතර්කයන් නුවණින් වහගන්නේ නම් මේ සිතේ උපදින කාම විතර්කාදී අකුසල විතර්කයන් මුලින්ම සිදුවලා දාලා නැවත නූපදින තත්ත්වයට පත් කරයිද ඒබඳු පුද්ගලයාට භව ගමනක් නැත කියලා මේ විතර්ක උපදින තාක් භවයට යනවා මේ විතර්ක දුරු කර කරන භාවයක් නැත කියලා මෙන්න මේ උදාන වාක්‍ය ප්‍රකාශ කළා. උද්දක නිකායේ ප්‍රථම ආගේ උදාන පාළියේ තමයි මේ මේදී සිටියේ. ඒකයි මේ උදාන කොටසේ උදාන වාක්‍ය කියන්නේ උදාන කරනවා කියලා සතුටින් යුක්තව ප්‍රකාශ කරනවා කියන්නේ තමන් වහන්සේ මේ දැරද්ද හදලා තව ගමන් අතර කරපු තමන්වත් නැකලා සතුට ප්‍රකාශ කරනවා. සතුට වෙන තමන් තමන් කෙරෙහිම සතුටින්ම ධර්මතාවය ප්‍රකාශ කරනවා. මේ වගේ අවිද්‍යා තෘෂ්ණාවෙන් මේ උදා වූ මහත් වූ චිත්තාන පරිවර්තන විතර. සමහර විතරක තුන හොයන්න බැ හිත එක්කම පෙරලෙන. හිත එක්කම පෙරලෙන විතරකේ හිතට අහු වෙන්නේ නැහැ කවදා. ස්ථාන පරිවර්තන විතර්ක කියන එක කවදාවත් හොයන්නට නුවණ විතරයි හදන්නේ. ඒ විතර්කයේ සිත් යම් තේද සිතත් එක්ක. එතකොට ඒබඳු විතර්කයන් පහල කරන අවිද්‍යාස්නා දෙකෙන් යුක්තව නිතරම බයට ඇතිගෙනුම් සහගත ගතියකින් යුක්ත පුද්ගලයා භවයට යනවා. මෙබඳු විතර්ක යම් දැන නුවණින් විතරක පා නිහි ඇති වීර්යවත් ඇති පුද්ගලයා නුවණින් මේ විතරක සංවර කළා මුලසුම් කළා දාලා මුල විනාශම කළා දාලා විතරක ඇති වෙන තියෙන මුල විනාශම කළා දාලා දැන් මා එයාට මෙබඳු විතරක උපදින්නේ එයා භව ගමන අවසන් කළ කෙනෙක් කියලා උදානමක් ප්‍රකාශ කළා. ඉතින් ඒ උදාන කොටසේ තියෙන මේජේ පුත්‍රය මතක් කළේ භාවනා කරනවා කොට භාවනා කරනවා කියලා කරන්න වෙන මොකුත් නෙමෙයි. මේ හේතු විමුක්තිය ඉතල ඉගෙන ගන්න. අනාත්මෝ ස්කන්ධ ටිකාරදය ආස්ව සහිත තමන්ගේ මනස කෙලෙස් සහගත තමන්ගේ මනස දෙන්නන්නේ. මේ ස්පර්ශ ආයතන හය ඇත්ත ඇති ඇති දැකපු දවසට ආස්තවන්ගේ මනස නිදෙනවා, කෙලෙස්ගේ මනස නිදෙනවා. මේ සිතේ නිදීම පෙන්වනවා. පෙන්නලා පෙන්නපු ඒ චිත්ත විමුක්තිය සිතේ නිදීම තාම මොහු කුල්ල නැහැ නෝගුල්ලන්ගේ. මෙහි කිරීම කියන්නේ තමන්ම දැකලා කෙලෙස්ගේ මනස නිදෙන තැන දක්වා වෙන්න නම් කටයුතු වැඩ පිළිවෙල ගැන මේ සූත්‍රයෙන් පෙන්නනවා. ඒකේ පෙන්නනවා ධර්මතා පහක් තමන් සංකතයේ පිටුවා ගන්න කල්යාණ මිත්‍රතාවයේ සිල්වත් බව දස කතාවක් විදිහකින් අපහසුවකින් උත්සාහකින් දරව අහන්න ලැබෙන බව සතර සම්මත ධර්ම ජීවි යුක්තයෙන් ස්කන්ධ විජේ දන්න නෝන යුක්තයෙන් ධර්මතා පහේ පිළිකන්ද පිළිතලා මත්යේ ධර්මතා හතර වඩන්න ඒක එදිනෙදා ජීවිතේ රාගය දුරු කිරීම දසුදේ දේශ දුරු කිරීම තමයි විතරක දිරීම ආනාපාන සතිය අස්මාන දිරීම අනිත්‍ය. අනිත්‍ය සංඥාව වඩන කෙනා අනාත්මය පිටනවා. අනාත්මය පිටියාම අස්මානයේ සමුග්ඝාතනය වෙනවා ඉති ගැනීම නියත. මෙලෙදී නේද? කියන එතකොට මේ ධර්මතා පහ මේ ටික කරන්න කරන්න මේ ධර්මතා පහේ නෝන වැඩෙනවා. මේ ධර්මතා පහෙන් අනුග්‍රහය ලැබෙනවා. මේ ධර්මතා පහෙන් අනුග්‍රහය ලැබෙන්න ලැබෙන්න තවත් තීව්‍ර විදිහට අසුබ සංඥාව වැඩි යයි. තීව්‍ර විදිහට මෛත්‍රිය වැඩි යයි. තීව්‍ර විදිහට ආනාපාන සතිය වැඩි යයි. තීව්‍ර විදිහට අනිත් සංඥා වැඩි යයි. මේ ටික තීව්‍ර විදිහට කරන්ද කරන්ද තීව්‍ර විදිහට අනුග්‍රහය ලැබෙන අර්ධර්ම පාපාවයි. මොහොකල චිත්තයේ මොහොකිරේ මොහොකල ආශ්‍රයයෙන් කෙලෙසුන්ගේ මනස නිදන තාක් ඔවුන් ඔවුන්ට අන්‍යමඤ්ඤ උදව් වෙනවා මේක. මේ ධර්මතා පහ මේ හතර ධර්මතා වඩන්න හතර ධර්මතා වඩන එක මේ ධර්මතා පහ උරා ගන්න තමයි උදව්. මෙහෙම වෙලා ආස්තයන් කෙලෙසම මනස නිදුනහම නිදීම සමගම අකුබ්බං අචරි. පෙරත් නැ පසු පෙරපසු නොවි විමුක්ති ඥාන දර්ශනයක් වෙනවා මොකද්ද? හේනජාති. ඉපදීම ඉවරයි. උසිත භ්‍රමචර්ය භ්‍රමචර්ය වාසය කියන භාවනා කළා ඉවරයි දැන් හරිද උසිත භ්‍රමචර්ය කතං කරණියන් කළේ යුක්ත කළා නාපරං ඉත්තත්තාය මත් එකට ඉස්සක් නෑ කියන නෝන හැමදාම භාවනා කරන්න ඕනේ ඉතේ හතර ඉන්න සත්‍යයකට යම්කේ පිනකට ලැබෙන්න ඕන පරිසරයක් වේද දැන් කතාවක් වේද ඒ ආකාරයෙන්ම ලබන්න තරම් ඕගොල්ලෝ බොහොම පින්වන්තයි. මේක කොටේ පුරා ගන්නද කියන එක මම දන්නේ ඉතින් හැමදෙනාම තමන් ගැන සිතක් කළා අහිංසක ලෝකයට මේ සත්‍යර්මයේ කණිගේ නිවැරදිව දෙන්න පුළුවන් විදිහට තමන් හැදුවදු දෙමෝපියන්ටත් බොහෝ කාලයක් මගේ දරුවා කියන කමින් හෝ ඔබ සිහිපත් කළ පමණයි. ඒවත් ඒවා නියදී ඒවා නියදී අයකට සිහිපත් කරන්න පුළුවන්. ඈ අනුග්‍රහය සිහිපත් නොකළා. අනුග්‍රහය තුනක පවතිවි හැමදෙනාම බොහෝ මාදරේ. සද්ධාවෙන් මේ තාපනේ හැසිරෙන්න කර්මයේ ඉගෙන ගන්න උත්සාහවත් වෙලා මේ කාර්මය දෙරගෙන තමන්වත් තේරගන්න කියන එක මතක් කරනවා. ඉතින් කියනවා නම් මේ ජරා මරණ සංඛ්‍යාත මේ ජීවිතය අජරාමර නිවනට මම හුවමාරු කරගන්නවා කියලා උත්සාහවත් වෙනවා. ඒ නිසා ඔගොල්ලෝ බුද්ධිමත් වෙන්න කියන එකත් මතක් කරනවා මේ කියන එක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කොහොම හරි මේ ජීවිතයේ පිහිටක් රැකවරණයක් කරගන්න කියන එකත් පෙන්වනවා ඒ සඳහා මේ දේශනාව හේතුපනිශ්‍යම වේවා දැන් කල්පනා කරගන්න මේ කිම්වත් පිළිසු බොහොම ශ්‍රද්ධාවෙන් ගෙවල් දොරවල් වල නොයේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරුවෝ මගේමයි ධර්මයේ මගේමයි සංඝරත්නයේ මගේමයි කියන අදහස ඇතු වචන ටික නොකියුවත් ක්‍රියාව තුළින් තුනුරුවන් සැඟවෙන තැන් පිහිට තැන් කරගෙන තුනුරුවන් කෙරේ විශ්වාසය තබාගෙන මෙතෙන්ට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කළා මහ කුසලය සිද්ධ කරගත්තා මේ සිද්ධ කරගත්තා වූ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයෙන් මේ පින්මුතුන්වත් මේ පුණ්‍යතුන්ගේ වල්දුවන් රැකිරක්ෂා දිස්ත්‍රික්කයට අධිකෘත ශාසන මාමුකීෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගෙන දිවිත් පතන බෝධික මුතුන් වන සනසෙත්වා කියන අදහසෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සම්පදං